දෙවෙනි ප්‍රශ්නේ මේ පින්වත් ස්වාමීනාන්ත මේ අද ධර්ම දේශනාවට කෙලින්ම නම් සම්බන්ධ නැහැ. මගේ ප්‍රශ්නේ මේ දෙවෙනි ප්‍රශ්නේ තේ සතර මහා ධාතුව ආධාරයෙන් හටගත් රූපයක් අපේ මේ මාන්ත ඇතට දකින්න පුළුවන් වෙන්නේ වර්ණ තටානක් පමණයි කියලා තමයි මම අහලා තියෙන්නේ. මේ සටහනක් යනුවෙන් දෙක නම් මට වැටහෙනවා මේ රවුම් එක්ක හතර එහෙම නැත්නම් පිරමීඩයක ආකාරයක් විය හැකියි කියලා. එහෙත් මේ වර්ණය කියන එකේ අදහස මට තේරෙන්නේ ඒක මොන වගේ පාටක්ද මේක දේ දුන්න වගේද එහෙම නැත්නම් මොන වගේ අපි මේ සඳහන් කරන සුදු පාට කළු පාට ඒ වගේ පාටක් මෙතනින් සඳහන් කරන්නේ කියන එක මට ඔබ වහන්සේ පැහැදිලි කර දෙවි කියලා මගේ විශ්වාසයක් තියෙනවා. තෙරුවන් තරණයි. අපේ දෙවන ප්‍රශ්නේ මුලින් කතා කරලා ඉමු වර්ණ සටහන කියලා කියන්නේ දැන් මේ ප්‍රසාද රූපවලට ගෝචර වෙන ධර්ම තියෙනවා ඒක විතරයි මේ ප්‍රසාද රූපයට ගෝචර වෙන්නේ ඇහැට රූප කියලා කිව්වට රූපයේ තියෙන වර්ණ ධාතුව විතරයි වර්ණ රූපය පමණයි ඇහැට ගෝචර ඒ වර්ණයෙන් තමයි දිග පළල ගැඹුර හැඩය උස මහත මේ සියල්ලක් තීරණය ඒ නිසානේ අපිට පුළුවන්කම තියෙන්නේ ත්‍රිමාන නොවන කඩදාසියක වර්ණ වලින් අපිට පුළුවන් ඕන ත්‍රිමාන රූපයක් නිර්මාණය කරන්න. එතකොට ඒකේ ගැඹුරක් පෙන්වන්න පුළුවන් උසක් මහතක් පෙන්වන්න පුළුවන් ඝනකමක් පෙන්වන්නත් පුළුවන් ඒ වගේම යටින් ටිකක් උඩට ඉස්සිලා වගේ පෙන්වන්න. එතකොට මේ ඔක්කොම කරන්න පුළුවන් වර්ණවලින්. එතකොට අතගාලා බැලුවෙන් පස්සේ කඩදාසිය සමතලයි. හැබැයි මේකේ පෘෂ්ඨය මත අපිට යම්කිසි සටහනක් පේනවා ත්‍රිමාණ ගති. ඇයි වර්ණයෙන් තමයි ඒ සියලු මානයන් හදන්නේ. ඒ නිසා නේත්‍රයට හසු වෙන්නේ වර්ණ ධාතුව පමණයි වර්ණ රූපය පමණයි. කියන්නේ රූප 28න් එකක් විතරයි. එතකොට මේ වර්ණය කියන එක කළුද රතුද සුදුද කතාවක් නෑ මොකක් හරි වර්ණයක්. ඉතින් ඒ ඒ මූලික වර්ණ එකතු වෙනහම වෙනස් වෙනස් වර්ණ හැදෙනවා. හැබැයි ඒකේ ඇහැට ගෝචර වෙන සීමාවක් තියෙනවා මිනිස් ඇසට. දැන් මිනිස් ඇසට ගෝචර වෙන සීමාවෙන් එහාට සමහරට සත්තුන්ට ගෝචර වෙනවා. සුනකයින්ට අපට වඩා ගෝචර වෙනවා. ඒ ගෝචර වෙන නිසා තමයි අපට යමක් නොපෙනෙන තැන්වලදී බල්ලු පුරන්නේ. ඒතර මේ බල්ලට යමක් පෙනිලා තියෙනවා. සමහරට පෙනෙන්නේ නැතුවත් බල්ලු පුරන්න පුළුවන්. හැබැයි දැන් ජීව විද්‍යාඥයෝ භෞතික විද්‍යාඥයෝ පැහැදිලි කරනවා ඒ සුනකයාට ඒ දැනෙන ප්‍රමාණය අපට වඩා සූක්ෂමයි. එතකොට මිනිස් ඇසට දැනෙන ප්‍රමාණය ඊට වඩා අඩුයි. හැබැයි දෙවියෝ වගේ ගත්තන් පස්සේ දෙවියන්ට අර ඔක්කොටම වඩා සූක්ෂමව වර්ණ ධාතුව පෙනෙන්නට ගන්නවා. ඒ නිසා තමයි යාට දිබ්බ චක්කු ළඟ තියෙන දේ විතරක් නෙමෙයි ඈත තියෙන දේ. සියුම් දේ. ඒ මොකද අර වර්ණ සටහන වඩා සියුම්ව තිබුණත් ඒක පේනවා. දැන් අපිට අපි හිතමු විනිවිද පේන වීදුරුවක් ඉස්සරහින් තියෙනවා නම් ඒකේ යම්කිසි ඒකේ වර්ණ ගතිය ගොඩක් අඩුයි. අඩු නිසා අපි ගිහිල්ලා ඒක හැපෙන්න පුළුවන්. ඇයි හැපෙන්නේ? නේත්‍රයට ඒක ගෝචර වෙන්නේ නැහැ. හැබැයි කයට ගෝචර වෙනවා. එහි තියෙන පටවි ගුණය. එතන කයට ගෝචර වුණාට ඇහැට ගෝචර වෙන්නේ නැහැ. ඇයි? අර වර්ණ ධාතුව අඩු නිසා. හැබැයි දැන් අර සුනකෙක් වගේ සතෙක් ගත්තන් පස්සේ ඌට ඌ ගිහිල්ලා ඒක හැපෙන්නේ නැතුව ඌ පරිස්සම් වෙන්න පුළුවන්. ඌට අපට වඩා ඒ වර්ණ සටහන පේන නිසා. ඒ නිසා නීල පීත ලෝහිත ආදී වශයෙන් අපි වර්ණ නම් කරගත්තට ඒ වර්ණම නොවෙන්න පුළුවන්. දැන් අද පරිගණක යන්ත්‍ර වලින් අපට පහසුකම් තියෙන නිසා වර්ණ ඕනනම් ලක්ෂ ගණනක් කෝටි ගණනක් ඕනනම් ඒ වර්ණවල ප්‍රභේද අපට හඳුනා ගන්නට පුළුවන්. ඉතින් ඒ විදිහට වර්ණ සංකලනය වෙලා විවිධ තත්ත්වයන් ගොඩනගෙන්න පුළුවන්. කෙසේ හෝ නේත්‍රයට ගෝචර වෙන්නේ වර්ණ රූපේ පමණයි. ඊළඟට සෝතප්පසාදයට ගෝචර වෙන්නේ ශබ්ද රූපේ පමණයි රූප 28. එතකොට මේ ශබ්දය කුරුළු හඬද, ඝන්ටාර හඬද එක එක විදිහ වෙන්නට පුළුවන්. එතකොට මේ ශබ්දයේ තියෙන වේමත්තතාවයක්, විවිධත්වයක්. ඒ නිසා ශබ්දය හැටියට අපි හඳුනා ගන්නා දේ වර්ණය හැටියට හඳුනා ගන්නා දේ එතකොට වර්ණයෙන් වර්ණයට වෙනස් වෙනවා හැඩයෙන් හැඩයට වෙනස් වෙනවා සටහනෙන් සටහනට වෙනස් වෙනවා එතකොට ශබ්දයත් ශබ්දයෙන් ශබ්දයට වෙනස් වෙනවා මේ ඔක්කොම එකතු වුනහම රූපස්කන්ධ කියන්නේ මේක මහ ගොඩක් ඉමක් කොනක් නැතුව ඒ නිසා තමයි රූපස්කන්ධ කියලා කියන්නේ සමූහය එතකොට ඒකේ එක කොටසක් තමයි වර්ණ රූපය කියලා කියන්නේ ඒක තමයි හැට ගෝචර වෙන්නේ